එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසරයි හැබැයි තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා මේ Zoom එකේ නමස්කාර වේලා වේවා ගෞරවණීය ස්වාමීන් වහන්සේ අද දවසේ වැඩසටහන YouTube හරහා නැරඹිය හැකිද? කරුණාවෙන් දැනුම් සේක්වා. පුළුවන්. දැන් මේ වෙලාවෙත් ඕන කෙනෙකුට YouTube එකෙන් සම්බන්ධ වෙලා සජීවීව නරඹන්නත් පුළුවන්. වැඩසටහන නිම වුණාට පස්සේ පටිගත කරන ලද එක නරඹන්නත් පුළුවන්. අද වැඩසටහන විතරක් නෙමෙයි කලින් ඒවත් පටිගත කරපුවා තියෙනවා. අපේ ධම්මපාලි මෙහෙණින් වහන්සේ මම හිතන්නේ අහලා තියෙන්නේ බලන්න පුළුවන් YouTube එකෙන්.